ගඟ දිගේ ඉහළට පීනනවට විඥානය කැමති වෙයි. ජන විඥානය කැමතිත් නෑ, පුද්ගලික විඥානය කැමතිත් නෑ. ඒකයි අපි මේ භාවනා කරන පිරිසක් එක්ක හිටියත් අපි භාවනා කරමින් නෙවෙයි බොහෝ විට ගත කරන්නේ. අපේ විඥානය හැම වෙලාවෙම මානසිකාරය ගෙනියනවා. අයෝනිසු මනසිකාරය පැත්තට. නමුත් අනෙක් කෙනෙක් එක්ක බලනකොට අපිට යම් ප්‍රමාණික හසුරක් ඇති කරගන්න පුළුවන්. අඩු ගානේ අපි දන්නවා. මේ මානසිකාරයේ දිගේ යන තාක්කල් අයෝනිසෝ මානසිකාරයේ දිගේ යන තාක්කල් අපිට වෙන හොරෙක් හතුරෙක් ඕනේ නැහැ අපිට අපිට අහේනි අපි ඇති කරගන්න කවුරුත් කරන එක නෙවෙයි නමුත් මේ මානසිකාරයේ තියෙනවා යෝනිසෝ මානසිකාරය කියලා මෙයාව වැඩි වියපත් කරගන්න පුළුවන් යෝනිසෝ මානසිකාරයපත් වුණාට පස්සේ විඥාණයට පරණ තිබුණු මානසිකාරය තුන පරණ දැනුමුතුකම් වලින් දැනඳුරුකම් වලින් හැම තැනටම රිංගනවා රිංගලා ඉස්සර තමන් උල්පන්දන් දීපු හැටි මේ කාමෙට, රාගෙට, එහෙම නැත්නම් රූප මේ කාම රාග, භව රාග, විභව රාග වලට උත්තර දීපු හැටි ඒකෙදී මධ්‍යස්ත වෙලා හෝ යෝනිසෝමනසිකාරයෙන් බැලුවා නම් මේ නියපොත්තම මේ කඩන්න පුළුවන් හැටි ඉස්සල්ලාම තේරෙන විඥාණයට වැඩිය මනසිකාරය. යෝනිසෝමනසිකාරය. ඒක ඒක මේ මේ මහා ලොකුවට විප්ලවයකින් නෙමෙයි පටන් අරගන්නේ. යමක් කරන්න ඉස්සෙල්ලා අප්‍රමාද වෙලා ප්‍රතිවීක්ෂා කරලා බලන මම මේ කරන්න හදන දේ තණ්හා පැත්තට මාන පැත්තට දිට්ඨි පැත්තට යන්නේ කියලා. ඒක කරන්න හදනකොටම කරලා ගැම්ම ගත්තොත්නේ පොරවක් ඕන වෙන්නේ මේ කපන්න ගහ දැවුනොත්නේ. ඒ මුලටම හිතේ දාන්න පුළුවන් නම් ඒකට අපි යෝනිසමංශකාරය කියලා යෝනිසු කියලා කියන්නේ මුලට අදිනවා කියන්නේ. යෝනි කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයට. ස්ත්‍රී ලිංගය කියන්නේ වදන තැන. හට ගන්න තැන. අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ලොකුවට වැවුනට පස්සේ පොරොන්වත් කපල බේර ගන්න බෑ. ඒකට අපි කතරගම දෙයියන්ගෙන් පහයට ඉල්ලනවා, විෂ්ණු දෙයියන්ගෙන් පීඨේ ඉල්ලනවා, ආණ්ඩුවෙන් පීඨේ ඉල්ලනවා. හැම කෙනාගේම පීඨේ අදිනවා මොකද පමා වුණොත්. නමුත් ඕනම තැනක මුලට ගිහිලා බලන්න පුළුවන් නම් මුලෝ ඒ තරම් ප්‍රවාහයක් නැහැ. ඕනෙම ගඟක් හට ගන්න තැනක් බලන්න. එහෙම ජල විදුලියක් ඇති කරන්න පුළුවන් ශක්තියක් නැහැ මේ පුංචි උල්පතක් විතරයි. අනිකට ගංගක මුල්පතක් ඇත්තෙත් ඒ අපි මේ උසස් පෙළ කරන කාලේ ඒ සිවිල් විභාගයේ සිවිල් සර්වන්ට් විභාගයක් තිබිලා මට මතක නැහැ මාත්‍යගේ නාමය මතක නැතිනේ කොහොඳයි මොකද මිනිස්සුගේ නම් කිව්වම් බැනුම් ගන්න වෙනවනේ තරහින් මේ මිනිස්සේ ඇහුවා ඒ සිවිල් සර්වන්ට්ස් ළඟෙන් ගංගානම් මහවැලිගඟේ දිය කොච්චරද කියලා ඉතින් 246 පොතේ ලියලා තියෙන උත්තරේ. ඒකෙන් කොහොමද දන්නේ? ඉතින් ඊට පස්සේ පත්තරේ යෝබාන්ට හෙට අනිත රට බාර ගන්න සිවිල් සර්වන්ස්ලා මහවැලිගඟේ දිකවත් දන්නේ නැහැ. ඊටපස්සේ කිව්ව තමුසේ දන්නවද කියලා. තමුසේ කොතන ඉඳලාද පටන් ගන්නෙ මනින්ද? කොතෙන්ද ඉවර කරන්නේ? මහලු ගම් පටන් අරගන්නේ සීත කඹුලෙන්ද? එහෙනම් උමාවේ මුලින්ද? අම්බංගගේ මුලින්ද? තමුසේ දන්නවද? තමුසේ මේ කටපාඩම් කරපු එක පුටු කරත් කරගෙන ඉඳලා තමුසේ මේ දේශීය මොකද්ද මොකද්ද අමාත්‍යාංශේ ලේකම් මිනිස්සු මොනවද උයි මේ කතා කරන්නේ කියලා ඇද්දලා අරගෙන ඇද්ද පතර පිටු භාගයක් ගියා එහාට මෙහාටයි දෙබස. ඒ අහන මිනිස්සයෙන් අහන තමුසේ දන්නවද උයි සංගේ පටන් ගන්න තැන කියලා තමුසේ මේ අතන කුණ්‍ය ගහලා එතනින් මෙතන 246 කියලා පොතේ ලියලා. කවුද එතන සංගේ මුල කියන්නේ? මේ වගේ වැඩක් වුණා ළඟදී. මේ වගේ කියනකොට රසයි ඒ වුණාට මිනිස්සු තරහ වෙනවා. ඒ ප්‍රයිවට් පුද්ගලික ඉස්පිරිතාලයක් හදලා ඉවරලා ඒකට රජයේ අනුමත දීලා. ඊට පස්සේ දෙබසක් යනවනේ මේ දවස්වල. වෙන දෙබසක් යනවා මේ වෛද්‍ය විද්‍යාවේ කණ්ඩ හදනවා. අලුතෙන් මේ සුදුසුවන් නැති අය මේකටපත් කරගන්නවා. ඒ දේ සාකච්ඡාවේදී ඒකදී ප්‍රධාන වෛද්‍යවරු නියෝජනය කරන මහත්තයාගෙන් මේ ජනමාධ්‍ය යන මහත්ය පාස් වෙනකොට කොච්චරක් විභාගේ පාස් වුණාද කියලා. දැන් සබ්ජෙක්ට් තුන මෙච්චර ලකුණු ගන්න eBay. දැන් මේ මහත්ය පාස් වෙනකොට ওই තරගයක් තිබුණේ නැහැ නේ. මේ මහත්තයා කියනවා මට පාස් වෙනකොට කීයක් සබ්ජෙක්ට් වුණාද කියලා මතක නැහැ කියලා. සබ්ජෙක්ට් කීයක් මම පාස් වුණාද කියලා මතක නැහැ කියලා. දැන් මේ අලුතෙන් එන ළමයින්ට මෙච්චරක් විභාගේ ලකුණු ගන්න ඕන කියලා මෙච්චර මට්ටමකට නැහැ. එහෙම නැතුව රජය විසින් ලාවට මිනිස්සු ගන්නවයි කියලා චෝදනා කරන මහත්තයා. එයින් අහනවා ජනමාධ්‍ය මහත්තයා පාස් වුණා මහත්තයා සබ්ජෙක්ට් කීයක් පාස් මතක නැහැ කියලා. මහත්තයාට බැරිලා බේත් ටික අමතුනොත් මොකද වෙන්නේ? මහත්තුරු දෙන්නේ මේ ඉස්සරහට හදන කට්ටියගේ මේ යාරකෝදුව දාලා මනින්නේ. පටන් ගන්න ඔය එකෙකුටවත් මුල මතක නෑ. අපි මුල කියලා හිතාන ඉන්නේ කවුදෝ වෙන්නකෝ මුලක් මොකද අපි මුල දකින තරම් අප්‍රමාද නෑ. අපි ප්‍රමාදයි. බුදුන්ගේ ප්‍රශ්නයක් නෑ ආයෙත් බලපන් හැරිලා මුල. කොයි මුලත් පටන් ගන්නකොට නියපොත්තෙන් කඩතයි. ඒක ඒක සනාතන ධර්මයක්. පහුණාට පස්සේ නියපොත්තෙන් නෙවෙයි පොරෙන්වත් කපලා බේරන්න බෑ. ඒ අප්‍රමාද වෙයලා විඥානීය ක්‍රියාවලිය මුලින්දලා බලපං. විඥානයේ මුල විඥානයේ වශයෙන් නෙමෙයි පෙනී හිටින්නේ භාවනාවේදී මනස්කාරය වශයෙන්. මනස්කාරය අයෝනිසෝ වුණොත් එයා උගා පමයි. යනකොට තොইলে නටලා ඉවරයි, වෙස් පැඳලා ඉවරයි. අපි දකින්නේ බැඳපු වෙස්. අයෝනිසෝ මනස්කාරයේ යෝනිසෝ මනස්කාරයේ වෙස් බඳින හැටි පෙන්නනවා. වෙස් බඳින්නේ ගමේ සීමයියට තමයි වෙස් පෙට්ටිය තියන්නේ. ඊට පස්සේ තමයි මෝ උඩ පැනගෙන නටන්නේ. නිකන් සාමාන්‍ය සිරිබිරිස්. වඳිනවා පෙන්නන්නේ නැහැ. ඒක තමයි ගේම්. ඉතින් ඒ නිසා යෝනිසෝමනසිකාට දැම්මට පස්සේ එතනින් තමයි අපි ඔය ඔය කියන ප්‍රවාහනතර කිරීම නාම රූප වල අශේෂ විරාගය විඥාණයට පදනම නොදෙන තැන විඥාණයට කරන්නත් බෑ ඕනකම තිබුණත් ඕනකමක් ඇත්තේ නැහැ විඥාණයට ඕනලා තියෙන්නේ බලයට අහුරු කරන්න නමුත් මානසිකාරයට වැඩි බාර දුන්නොත් මෙතෙක් අයෝනිසෝ තිබුණු මනසකාරයට යෝනිසෝ මනසකාරය පැත්තට බාර දුන්නොත් ඒ සඳහා එකක් කරන්න ඕනේ ලෝකෙම බදා ගන්න එපා. ඒ විනෝඩ අත ගන්න පුළුවන් ප්‍රමාණය රූප කොටසක් අල්ලගන්න. කර්මස්ථානයේ වශයෙන් ලෝකෙම අල්ලන්නේ නැතුව එක කොටසක් අල්ලන්න. රූප කර්මස්ථානය කියලා එකට කියනවා. ඒකට රූපෙම අල්ලන්න කියලා සරුවචාන්සේ මතක් කරනවා මොකද ඒක මනෝ විකාරයක් නොවි ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. අතගා බැලිය හැක්කක්. අස්පනා අපිට බැලිය හැක්කක් කර්මස්ථාන වශයෙන් ගන්න කියලා. ඉතින් ඕක තමයි මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ නිස්සරණ වණයෙන් දීපු පණිවිඩේ බුදුහාමුදුරගේ පණිවිඩේ තමයි. ඒක තමයි ඔක්කොමලා කාගත්තේ. ඒ වෙනුවට මේ අරක මේක අල්ලන්න පටන් ගත්තා අරමුණු සඳහා. බුදුහාමුදුර කියලා තියෙනවා තමයි මේ පට වියාපෝ තේජෝ වායෝ කසින බණ්ඩ කරන්න කියලා. බුදුහාමුදුර කියලා තමයි නීල පීත ලෝහිතෝදාත කසින කරන්න කියලා. නමුත් ඊට වැඩිය කියනවා මේ කය උඹට රූප කර්මස්ථානයක් කරගන්නේ මේක යණ යන තැන යනවා. තහම්බ වෙච්ච ප්‍රතිලාභේ. කායानुපස්සනාව වශයෙන් අරගෙන කායानुපස්සනාවෙන් මනසිකාරය යෝනිසමනසිකාට දාලා මේ සතිය පිහිටව කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩ ඉස්සල්ලාම අල්ලගන්න. මේ හිත විකෘති වෙන්නේ ඉස්සල්ලා මම දැන් මෙතන කියන මේ ප්‍රාථමික අවස්ථාව මේ මූල ප්‍රභවය ඒක දන්නේම නැණි කවුරක් කරන්නේ කිසිම කෙනෙකුට දැන් බෑ මේ මම දැන් මෙතන ඉන්නකොට මම මොකද්ද දැනින්නේ මොකද්ද වෙන්නේ මොකද්ද කොහොමද කියන්නේ කාටද විස්තර කරන්න කියන එක ඒක ඒකේ නාගේ දෝෂ නෙවෙයි භාෂාවට අහු වෙන්නේ නැහැ අපි සතියේදී කරන්න හදන්නේ සතිමත් වෙන්න විතරක්ම නෙවෙයි සතිමත් ඉන්නකොට මම දැන් සතියෙන් ඉන්න බව දැනගන්න එක ඒක තමයි අපිට අපිට බදින්න නැති දෙය ඉතින් මේ මේ නිසන්න වගේ වගේ තැනකින් අපි ඔය මේ මේ අභිඥාව උගන්වන්න යන්නෙත් නෑ කර්මස්ථාන 40ක් උගන්වන්න යන්නෙත් නෑ මේ දී ඇති දන්න ප්‍රමාණ කළ හැකි රූප කර්මස්ථාන කියන්නේ රූපේ තහවුරු කරනවා රූපේ තහවුරු කරනකොට මානසිකාරය යොදවනවා මනස්කාරය යොදවන්නේ මොකටද? යෝනිසෝ මනසිකාරය ගන්න අතීත අනාගත වශයෙන් නැතුව අරයා මෙයා ගැන නැතුව මෙතෙන්ට අරගෙන හරීම අමාරු දෙය තමයි මම දැන් සතියෙන් ඉන්නේ කියලා තහවුරු කරගන්නේ. මොකෙන්ද තහවුරු කරන්නේ ඕනම කෙනෙක්ගේ ගහුවොත් හරි සත්‍යින් ඉන්න බව ඇත්ත කොහොමද දන්නේ කියලා එයා හිතනවා මේ මට අභියෝග කරනවා කියලා මොකද එයා හිතන්නේ මේ මම කියන දේ සභාව පිළිගන්නවා නේ බුදුහාමුදුරුවෝ පිළිගන්න එපා මොකාගේවත් පිළිගන්න එපා කොහොමද දන්නේ ඉඳගෙන ඉන්න බව ආ එයා කිව්වොත් මම හිටගෙන නෙවෙයි කියලා දන්නවා නිදාගෙන නෙවෙයි කියලා දන්නවා ඉඳගෙන නෙවෙයි මේ බුදියාගෙන නෙවෙයි කියන කොහොමද දන්නේ මම ඉඳගෙන ඉන්නකොට මේ පොළවේ වදින්නේ මෙතන. අන්න එතකොට නම් ඕන කෙනෙකුට ඒක සාක්ෂි වෙන්න පුළුවන්. බෙදා හදා ගන්න පුළුවන්. ඒක ලොකු දැනුමක් නෙවෙයි ලෝකේ. ලෝකේ ඉතිහාස භූගෝලයට වැටෙන දැනුමක් නෙවෙයි මම දැන් මෙතන ඉන්නවා මෙතන ඉන්න බව දන්නේ. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නේ. මේ ටික එලි කරගන්න කොච්චර අමාරුද? ඒකට විඥානය කොච්චර අකමැතිද? අයෝනිසමස්කාරය කොච්චර පොළු දානවද කියන එක මේ යෝගාවචර විතර දන්න කිසි කෙනෙක් නෑ. භාවනා නොකරන කෙනෙක් දන්නේ නැහැ. දැනගන්න ඕනකමකුත් නෑ. මොකද ඉන්නේ විඥානයේ විසින් උඩාරිල්ලද සරුංගලයක. අපි සරුංගලේ බස්සලා මම දැන් මෙතන ඉන්නේ කියලා ඔප්පු කරන්න ගියාට පස්සේ මේකෙන් අන්තිම සාර්ථකුණයි කියන්නේ. ඉඳගෙන ඉන්න කය දිහා බැලුවා. ආස්වාද ප්‍රසවාසය දිහා බැලුවා. ඒක හොඳට ආස්වාද ප්‍රසවාසය වෙන් කරලා කිව්වා. පිම්බි මේ හැකිලිම් බලනවා පිම්බි මේ හැකිලි වෙන් කරලා කිව්වා. මුලැමැදාග බැලුවා කියලා මේක හුද්දටම තහවුරු කරන. ඒකට කියන්නේ පරිච්ඡේද ඥානය කියලා. ඒකට කියනවා පිරිසිඳ දැන ගැනීම කියලා අපි සිංහලෙන් කියනවා. මේක තමයි රිඩක්ෂනිසම් කියලා විද්‍යාවේ පස්සේ මේක විතරයි විශේෂණය කරේ. සමස්තය හදා ගන්නවා වෙනුවට අංශුවක් අරගෙන කලාපේ එක අංශුවක් කරන එක අවබෝධ කිරීමෙන් සමස්ත දැනගන්න පුළුවන් කියලා ඒ රානේ ඩෙකාට් කියන මනුස්සයා ඒ දීපු ලණුව මත තමයි දිරච්ච ලණුව මත තමයි විද්‍යාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ සමස්තයක් තිබිච්චාවයි. සමස්තය හඳුනා ගැනීම එක පියවරක් තමයි විභජ්‍යවාදය. රිඩක්ෂනිසම් එක කොටසක් ගන්න ඒක හොඳට ඉගෙන ගන්න. එතකොට සමස්තය තේරෙනවා. ඒක තමයි හෙලෝග්‍රැෆික් න්‍යාය. ඒක තමයි ඔය කැවොස් තියරි එකේ දැන් උපකල බෙන්නට හදන්නේ. ඒ නිසා අපි ඔක්කොම අල්ලන්න බැරි නිසා සමස්තය නියෝජනය කරන එකෙක් ගන්න. අරගෙන ඒක පතුරු ගහලා බලන්න. පතුරු ගන්න බලනගෙන සංසන්දනයෙන් අනික් අනුව සංසන්දනයකට ගලපනවා. ඒක මේ අන්තයේ මුලැමැදාක බලනවා. සමීපව බලනවා. බලනකොට තේරෙන පටන් අර ගන්නවා සමස්තයට වැඩිය උගාක් වෙනස් පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා. අංශුවක. ඒ අංශු සාමූහික වශයෙන් පිළිහිදට පස්සේ පොදු ලක්ෂණයට සමස්ත පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණයට යනකොට රූපේ පුදුමාකාර වෙනසක් ඇති වෙන එකට අපි අනිත්‍ය කියලා කියනවා. විපරිණාමය කියලා කියනවා. මේක දරා ගන්න බැරි තරම්. හිතා ගන්න බැරි තරම්. මේකට හරියට කිව්වොත් අපි සමස්තයක් වශයෙන් කෙල්ලෙක් දිහා බලලා කොල්ලෙක් තරුණ වයසේ ඒ කෙල්ලට පෙම් බැන්දයි කියලා හිතන්න පිළිබඳ සිත පහනවා කියන්නේ කසාද බැඳලා උදේ හවස ගෑනිත් එක්ක ඉඳ ගියාම ඒ ගෑණිගේ හැටි අර පෙම් බැඳිනකොට දැකපු රූපෙයි අතර පුදුමාකාර වෙනසක් නෙදීන්නේ බැන්දට පස්සේ හැපින්න කියලා කියන්නේ බඳින්ට ඉස්සෙල්ලා අම්මා මේ බට සුරලව ඔයා සුරලවීම් දෙලොවට බට හොල්මනක්ද අයියෝ කියලා තමයි ආන්නේ. බඳින්න ඉස්සලා. බඳලා හොඳට සමීපව ඇසුරු කරන්න මන්ජුරණ කරන්න බෑ. නොකර බෑනේ ඇඳුම් ගලවලා රෑ තනි විඳ වෙනවනේ දෙන්නට ඇඳේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන වගේ පුද්ගලික වෙනස සහ පොදු ලක්ෂණය කියලා දෙකක් තියෙනවා. එහෙම හිටියත් වෙන ගෑණියක් දිහා බලනකොට ආයෙසටයක් කාමේ මතුවේ. ඊතර ගෑණි දකින්නකොට නම් කාමේ නෙවෙයි මේ පුදුම જાති හිතෙන්නේ. නමුත් ආයෙ වෙන ගෑණියක් දකිනකොට සමස්ත වශයෙන් gediye විසි රූපලාවන්‍ය කරලා වෙම්බලෙනවා. ඉතින් මේක චපලකම නෙවෙයි. මේක තමයි අනිත්‍යයි කියන්නේ මේක එක එකනාගේ ආකාර වෙනස් වෙනවා. රූපේ කොටු කරලා තඳුරු කාමරයක හෙළුවෙන් ගලවලා ගත්තට පස්සේ බලන්න හැටි රූපලාවන්‍ය අන්දලිවලා අවුරුදු සෝ කුමාරිකට අන්ද හැටි දෙක බලපුවාම මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතන හිතනවා. කල්න යෝගාවචරය උතන ඉන්නේ. රූපේ රිදි ගලවලා ගන්නවා ඇඳට. අරගෙන බලන්න. ඔය කියන දේවල් ඔය අපි හිතා හිටපු ඔය ලොකු සිලිලාරේ නෑ. ඒත් ඒකලිල ආයතන රූපේ වශයෙන් අවෘතු කුමාරයට තියෙනකොට වෙනස්. ආන්න ඔය දෙක වෙනස බලනකොට ඒක නොකිය ඉන්න එක නා හිතනවා. මේක කියමනේ සදාචාරයට ගැලපෙන්නේ. එහෙම නැත්නම් ප්‍රසිද්ධිය කතා කරන එක හොඳ නෑ. නමුත් මේ නිදර්ශනයට ගත්තා වගේ රූපේ ඇඳුම් ගලවලා ආලවට්ටම් අයින් කළා. රූපේ යථා ස්වරූපේ දැක්කනම් මේ ලෝකේ තියෙන රූප දෙකක් අතර වෙනසක් නැහැ. ගංගානංගගේ වැලියට තියෙන වැලියට වල වෙනසක් නැහැ. හැඩේ තන වෙනස්. මේක වින් කර ගන්න බැරි කමනේ අපිට තියෙන අපිට ඒ පරිේශන මට්ටමකටවත් එක තැනකට රූපයකට ගන්න බෑ. ඊට පයින්නවා. ඒ හැටි. ආපු වෙලාවේ බලන්න අරගෙන පිම්බි මැකිලින් බලපෙක් නැයි ආහාපානේ බලපෙක් නැ දෙන්නම අර නිතරම මේ රූපේ ගෙවිලා ගෙවිලා ගෙවිලා හොඳට වේගවත් වෙලා වේගවත් වෙලා ඇතිවෙමින් නැතිවෙමින් යන මට්ටමට ගියා ඊපස්සේ ආනපානෙන් එතන ගිය මිනිස්සයයි පිම්බීම ඇක්ලිමෙන් එතන ගිය මිනිස්සයයි ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් එතන ගිය මිනිස්සය වෙනසක් නැහැ. ඒ ඒ උද්‍යප්පේ ඥානෙ මට්ටමට එනකන් තමයි ಜಾති වංශ කුල ભેද ඔක්කොම තියෙන්නේ. එතන ගියා ඊපස්සේ නිකන් ගොඩියක් විතරයි තියෙන්නේ. ඉතින් එතන ඉඳලා මෙතෙන්ට යනකන් දකින්න වෙනසෙදී මේ ඔක්කොම සාර්ථක වුණත් ඒ යෝගාචරය තාම රූපේ ගැන විතරයි දන්නේ. තාම රූප කර්මස්ථානේ විතරයි. හැබැයි යා හොඳ සුදුස්සෙක් දැන් මේ මට්ටමේ ඉඳගෙන වේදනාව බලන්න. සංඥා සංකාර විඥාන බලනකොට එයාට යම් දවසකට හිතනද ඒ රූපේ දිහා බලලා මම මේ උද්දුත කරලා පෙන්වන්නේ භාවනා කරනකොට කියනවා ආනපන දිහා බලනකොට ආනපනේ නොපෙනෙන මට්ටමටම සියුම් උනායි කියලා. ඒ සියුම් වෙනකොට යෝගාචර වෙනම වේදනානුපස්සනා නොකරට වේදනානුපස්සනා වෙන්නේ නැතුව අංග සම්පූර්ණ නැතුව ඔතෙන්ද රූපේ අඩු වෙන්නේ නැහැ. සංඥා පිළිබඳ අඩුවීමක් වෙලා තමයි ඔතෙන්ද යන්නේ. සංස්කාර පිළිබඳ අඩු වෙන්න ඕනේ. ඒව පිළිබඳව වෙන වෙනම පාඩම් පන්ති කරන්න ඕන කමක් නැහැ. ඉතින් ගියාට පස්සේ දැන් යෝගාචර තේරුම් ගත්තොත් රූපේ තියෙනවා කුප්පන ඉද්දන ප්‍රකාශිත ආස්තික පැත්තක් තියෙනවා. ඊගෙන කුප්පන්නේ නැති ඉද්දන්නේ නැති නාස්තිකව නැති පැත්තකුත් තියෙනවා. ඒකට කියනවා අභාව ප්‍රඥප්තිය කියලා. තියෙන පැත්ත කියනවා භාව ප්‍රඥප්තිය කියලා. මේ දෙකේදිම සතිය සමසේ පිටවන්න ඕන කිව්වට පස්සේ එයා මනුස්ස ධර්ම ඉක්මවනවා. එයා උත්තරී මනුස්ස ධර්ම වලට යනවා. රූපේමයි භාවනා කරන්නේ. ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ වලට ගිහිල්ලා නොපිනියන මට්ටමටම ගියත් භාවනාව අතරින්නේ සතිය කරනවා කියන්නේ මේ රූපයේ අභාවය. අන්න එතින්ට යනකොට ඒ වෙලාවේදී අභාවයට බය වෙලා භාවයට කැමති වුණා නම් ඒක විඥානයේ කෘත්‍ය වශයෙන් තේරුම් ගන්න. එහෙම නැතුව භාවයට කැමති අකමැති වෙලා අභාවයට කැමති වුණා නම් ඒකත් විඥානයේ කෘත්‍ය බව තේරුම් ගන්න. භාවයට කැමති වෙනවා කියලා කියන්නේ මේ හිස්තැනට කැමති ආය ආනාපානේ නෝට විරුද්ධයි. තව කෙනෙක් කියනවා හිස්තැන බයයි තනි මට ආතබූත නැහැ ඒ නිසා විස්තන එනකොට මං හයියෙන් හුස්ම ගන්න. මෙන්න මේ දෙකේදී මේ දෙක වෙන්කොල්ල හඳුනන ගැතියට අපි කියන විඥානය කියනවා. යම් දවසක රූපේ තිබුණත් එකයි නැතත් එකයි මට සතිය තියෙනවනේ. ඇති වෙලාවේ නැති වෙලාවේ දෙකේදීම අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව වගේ නැදහත් ඉතින් මම මේක දිහා බලහින්නොත් මේ ඇතිවීමෙන් නැතිවීමට ඉබේ යන්නේ නැතිවීමෙන් ඇතිවීමටත් ඉබේ යන්නේ මුල් වරේ රවුම තමයි කරකෝල දෙන්නේ ඊට පස්සේ මේ ඇති වෙනවා මේ නැති වෙනවා රූප විතරක් නෙවෙයි වේදනත් මේ ඇති වෙනවා මේ නැති වෙනවා සංඥාවත් මේ ඇති වෙනවා මේ නැති වෙනවා සංස්කාර කියලා මේ කෙරුවාවල් ඇති වෙනවා නැති වෙනවා ආන්නේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට මේ විඥානයේ පදනම අපි අයින් කරනවා ඇති උන්ට දෙ නැති හොඳත් නැහැ නැති උන්ට දෙ ඇති හොඳත් නැහැ ඇතයි නැතයි දෙකතම සමසේ හිත පවත්නයි කියන එක උත්තරී මනුස්ස ධර්මය මේ මනුස්ස ලෝකයේ ඇති එකක් නෙවෙයි ඒක අෂ්ටලෝක ධර්මයේ එතෙන්දි කියනවා යත්ත ආපෝත තේජෝස පඨවි වාචෝ වායෝ නගාදති අර රූපේ ආස්තික වශයෙන් තියෙන පඨවි ආපෝ තේජෝ වාචයෙන් කියන නිරෝධනය දැන් නැහැ එහෙම නැත්නම් විඥාන කියලා හැප්පෙන්නේ නැහැ රූප ධාතුවේ පඨවි වශයෙන් ආපෝ වශයෙන් තේජෝ වශයෙන් ඒකට හරහා යනවා අර ආපෝ තේජෝ මේ බස්සන්න බෑ ඒකේ. මනින්න බැරි තරම් විනිවිද යන්න ගත්තාම ආපෝ තේජෝ වායෝ පඨවි ඒ වගේ ගොරෝසු අවස්ථාව වෙනකොට දැන් ආකාශ මට්ටමට ඇවිල්ලා. ඒ ආකාශ ධාතුවම තමයි පඨවි ධාතුව බවට පත් වෙනවා. ආකාශ ධාතුවම තේජෝ ආපෝ බවට පත් වෙනවා. නාස්තික ප්‍රඥප්තිත ගියාම ආකාශ වෙනවා. ආස්තික ප්‍රඥප්තිය ගන්නකොට පට වියාපෝ තේජෝ වෙනවා. නමුත් මේ පට වියාපෝ තේජෝ නැති තැනට අපි කියනවා රූප ධානය කියලා ආකාසානං ඡායතන හිත දැම්මයි කියලා කියනවා භාවනාවේ සමතේ. ආකාශය විල්ල බය වෙන තුනක තියා බලහිකම් පේනවා. මේ ආකාශයේ ඒ පට වියාපෝ තේජෝ වෙන් කරන්න බෑ. එතකොට මේ ආකාශ ධාතුවේ මූලමය දාගත්ත නැහැ. එත්ත වට්ටන්න වට්ටදී. ඉතින් ආකාශ ධාතුවේ මම සහ මම නෙවෙයි නැහැ. එතකොට මේ ආතතිය නැහැ. එතකොට මේක පැවැත්වීමේ වගකීමකුත් නැහැ. මොකද ආකාශ ආකාශයෙන් පවත්තන දෙයක්. මේකේ මේ පටවිය ආපෝ තේජෝ එන කැලල. ඒක මේක හොල්මනක්. ඒකේ මම අපි හිටුවාගෙන මේක රඳද්දු කරන්න මේ නට නැටවිල්ල නරක නැහැ. නමුත් ඊට වඩා වෙනස් විකල්පයක් තියෙනවා. ඒකේ මොනවාක්වත් නැති තත්ත්වෙට ගියාට පස්සේ ඒක ඉබේ ස්වයන් සිද්ධ වෙන වැඩක්. ආකාශ ධාතුවට පෙට්‍රල් ගහන්න ඕනේ නැහැ කාටවත්. ආකාශදාතු හුලං ගහන්න ඕනෙත් නෑ කාටවත්. ආකාශදාතු බැටරි charge කරන්න ඕනෙත් නෑ කාටවත්. ඒක ඉබේ දුවනවා. ඊට සාපේක්ෂව මේ තියෙනවා කියලානේ මේකට උලංගගා බැටරි ගගා charge කර කර නට නැතිද තමයි පවුල් කරනවා කියන්නේ. නිකොබිදෝ නැති එකක් අරගෙන වෙන් කරගෙන මේක නඩත්තු කරනවා. ඒක අපේ හරියම නිකම්ම ස්වයන් සිද්ධ වෙනවා. අන්න එතෙන්ට යනකොට එත්ත වට්ටන්නවදී එත්ත නාමච රූපංච අශේෂං උපරුජ්ජති. එතෙන්ට ගියාට පස්සේ අන්නේ නැති වෙච්ච නාම රූපෙට ගානවනම් ආය විඥානේ පහනවා ආය සංසාරයක් පහළ වෙනවා. මැරිලා නෙවෙයි මේ. මේ ජීවිතේදීම එහෙම නැතුව නැති තැන හොඳයි හොඳ තැන රූප වේදනා වැඩි කියවන ආයසරයක් එතන මන අපේ ඇති වෙනවා මේ දෙක අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳ කියයි කියලා නැතයි නැතයි දෙකටම මධ්‍යස්ත වුණා නම් යාට පේනවා විඥානයේ ටෙන්ෂන් එක විඥානයේ කෘත්‍ය නතර වෙනවා විඥානය නැති වෙන්නේ නෙවෙයි උපරුජ්ජණය වෙනවා ඉතින් ඒකට කමඨාන් සුද්ධ කරන්න තු මොන බණින්ද කියලා දෙන්න පුළුවන්ද කියලා බලන්න භාවනා කරලා කමඨාන සුද්ධ කරලා යා නැවත නැවතත් ඇවිල්ලා මේ මේ පබ්‍රන්තේ කතා කරන උගෝ දෙනේ කතා කරන්න කැමති නැහැ දත් ගලවනවා වගේ. නිසා හැමදාම එම කමඨාන් සුද්ධ කරන්න ඕනේද කියලා අහන්නේ ඕනේ නැති පණ එපා ඉතින් අර විඥානේ ඕනනම් තියාගන්න අපිට ප්‍රශ්නයක් නැහැ ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරන්න එකත් එක්ක. අයින් කරන්න ඕන නම් සාමූහික ප්‍රත්‍යයෙන් අයින් කරන්න. තනියම කල්පනා කළා කවදාකවත් ඒ හොඳ නරක දෙකම මැද තියෙන தත්තේ ඇතත් නැතත් දුදනේ සුදනෙනි පරලෝව මහත හලොත් එහි පව්කම් නොප්තබාම හිස ඇතත් නැතත් පරලෝව තිබුණත් නැතත් පව්කම් නොකර හිටියොත් නම් හොඳයි ඇතතත් නැතයි කලහට පව් කලහට වේවිපත පරලෝවක් තිබුණත් කමක් නැහැ නැතත් තිබුණත් නැහැ කියලා හිතන පව්කම් කෙරුවොත් එහෙමයි නැතත් නැතත් පරලොව වෙන අවඩ නැත මදහත් වෙලා හිටපන්. රූප තිබුණත් එකයි නැතත් එකයි ඔය දෙක මැද අපන්නකව හිටපන්. අමාරු. ඔයි පැනලා තීන්දුව කරන එක තමයි මේ පරිපාලනය කරන්න කියන්නේ. විනිශ්චය කිරීමේ ශක්තිය කියලා කියන්නේ මාර්ගයේ කොක්කේ තියෙන බිලිය. අපි හරි ආසයි තීන්දුව ගන්න. ගන්න හැම තීන්දුවකම අපි තීන්දුව. ඒ නිසා ඇතත් නැතත් රූප ඇතත් නැතත් දෙකටම කරවන හිටම හැබැයි හොඳ අවදියෙන් බලා හිටපන් ඇති දෙන්නේ නැති වෙනවා නැති එතන තමයි මේ වටන්න වටති එතකොට මේ තියෙන தത്വෙට බුදුරජාණන්සේ වචනයක් පාවිච්චි කරනවා පබස්සරං ඒ දෙකටම අහු වෙන්නේ තියෙනවා පබස්සරේ ඒක කියන ප්‍රභාස්වර කියන වචනේ තමයි අද කටුකුරුඳ සාංශ මම හිතන්නේ ඒක අරන් තියෙනවා. නමුත් මේක ප්‍රභවය හැමදේම මුල. ප්‍රබස්සරට වැඩිය ඒක ප්‍රභවය. මොනවාක්වත් දෙයක් බාටපත් වෙනා නම් සම්පූර්ණ පොටෙන්ෂල් එක තියෙන එකට පොසිබිලිටි කියලා කියනවා. පොටෙන්ෂල් කියලා කියනවා. ඕක තමයි මනුස්සකම කියන්නේ. ඕක කවදාකවත් ක්‍රියාත්මක වෙන්න පක්ෂග්‍රාහී වෙච්ච ගමක්. රූප වේවා කිව්වොත් අරූපෙට බයි. අරූප වේවා කිව්වොත් රූපෙට බයි. රූපය අරූපය දෙකම වේවා කියන කෙනෙකුට පුදුමාකාර පිපීමක් එනවා. කාටවත් විරුද්ධ වෙලා නැහැ. පූර්ණ ඒකේ ප්‍රභාවය ප්‍රභවයට සමාදන් වෙනවා. ඊටු තියෙන බුදු වෙනවා කියන්නේ ඕක තමයි කියන්නේ. තථාගත කියන්නේ ඕකයි. තථාගතයන්සේ මරණට පස්සේ වෙයිද? නොවේයිද? වෙයි නොවේයි දෙකමද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන ප්‍රශ්න කවදාකවත් මේ වර්තමානයේ ඉන්න මනසකට අහා ඉන්න වෙලාවක් එන්නේ නැහැ. මේ ප්‍රශ්න අහනවා කියලා කියන්නේ පිස්සු හොඳ එකනේ. ප්‍රශ්නයිල වැත්තකතියෙදී සතිය තුලින් ඔය වැඩේ කරගන්න කියලා කියනකොට අයියෝ බුදුහාමර ප්‍රශ්නට උත්තර දෙන්න මල්ලෙන් ගහන්න හදනවා කියලා කියන්නේ ආ උත්තර අපි ඉන්නේ එතන. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ රූපය අල්ලගෙන යන්න ඇතිවීම නැතිවීම දෙකට යනකම් යන්න ඒක ලොකු ජයග්‍රහණයක් ඇත්ත. නමුත් ඒ ජයග්‍රහණයේදී දිනූරට හැරපියා යන රජ කුසේ ඒ උපයා ගන්නාලද හිස්තනත් ඇති දෙයට සාපේක්ෂව ඒකත් අතාරින්න. එතෙන් තමයි බුදුරජාණන්ගේ ලස්සනම පටිසම්පාද දේශනාව තියෙන්නේ. අපි තාම අමාරුවෙන් උපයා ගන්නලද මේ නැති தত্ত্বයත් අතාරින්නේ මොකේද? අර මෙතෙක්කල් නොදකින් කියාපු ඇති දෙයට සාපේක්ෂව. ඇති උනත් නැති උනත් දෙකටම සමහිත අපන්නක ප්‍රතිපදාව මධ්‍යස්ථ භාවය නොගැටෙන ගතිය එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව මේ පෞල් කණ්ඩත් උන. මාළු බිස්නස් එකක් කරන්නත් උන. කරුණ කඩයක් කරන්නත් උන. අන්තිම කියලා භාවනා ඉහෙලම තැනදිත් කරන්නේ ඒකයි. ඒ නිසා භාවනාදීව කරන දේ දිනදා ජීවිතයට අදාළ නැත්තේ නේ. ඒක අනිවාර්යයෙන්ම අදාළයි. තථාගතයන් වහන්සේ නමකට හැරෙනකොට කීත හැකි මේ මිනිහා කන්නේ යන්නේ පොල් ගහ කනද කේල් ගහ කනද. නමුත් ඒක කවදාකවත් මතක තියාගන්න මේ ආගමික රාමයෙන් කවදාකවත් මේක දකින්න බෑ. ආගම මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ පින් පව් දෙක තියෙනවා. පව් විතර පව් පින් කර විතක්ම අල්ලපක්කේ. පව් කරන්න එපයි. බුදුරජාණන් කියනවා පින්පව් තියෙනකන් උඹ කරත්තර මැදගත්ත ගොනෙක් වගේ. පින්පව් දෙකම අතර. පුඤ්ඤ පාපම් පහීනස නත්ති జాగරතෝ බය. පින්පව් දෙක තියෙන තාක්කල්ම නාශලෙන් අදිනවා. පින්පව් නෙවෙයි. රූපේ ඇති නැති නෙවෙයි. අනුන් සූලන් දිග සුභා සුභං ඔක්කොම අතරින්. අතහැරියට පස්සේ තමයි විඥානීය ඔය අපපදේටිත භාවය මූල ප්‍රභවය එහෙම නැත්නම් ඒකේ විභව ශක්තිය කියලා කියන්නේ විභවයේ තේරෙන්නේ පැත්තකට ගියේ නැති මනසට. ඉතින් ඒක අපිට පාඩම් පන්තිවල උගන්වන්නේ නමුත් අපි මේ පැත්තකලා භාවනා කරන අපට මේක තියාගත්තොත් අපේ මේ භාවනාවේදී නිවනට මෙපිට තියෙන తాවකාලික පරමාර්ථයේ වශයෙන් තියාගත්තොත් මේක ඉච්චරම අමාරුයි කියලා ඔය එක කියන්නත් හොඳ නැහැ අමාරු නැත්තේත් නෑ අමාරුයි මේකට මනස සකස් වෙලා තියෙනවා නම් මේ මගදී අල්ලගත්ත කුණු කන්දල් ටිකක් අල්ලගන්නේ අපි මේ රණ්ඩු සරුවල් කරන තෝතෝ වරපල කියන රණ්ඩු කරන්නේ. අර මූල මනුස්සකම ගන්න. කොයි දෙයක් වුණත් ඇති කිරීමට විනිශ්චය නොකර මේක බලා සිටීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ කියන්නේ බය අඩුකමක්වත් නෝන්ජල්කමක්වත් බැරිකමක්වත් නෙවෙයි. එතන තමයි මූල මේ ශක්තිය. ඒ හරියට විෂගෝර සර්පයා තමයි ළඟට කවුරුත් ආවට කලබල වෙන්නේ අකුල ගන්නවා. එයාට දුවල යන්න ඕන ගමන් නැහැ. හැබැයි ළඟට ආවොත් ඊළඟන කෑවොත් විස බොනයි. ඒ වගේ කරදරයක් වෙනකොට බලලා දුවට බලනවා නම් ඔය විඥාණයට අවිල්ලවලා මේ ටග්ස්ලා දාලා දාමරිකෝ දාලා වැඩ කරගන්න නම් ඊට පස්සේ කියන්න පොඩ්ඩක් ඉන්න. මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු කියලා විඥාණය කැමති නැහැ. දැන් මේ බැලිල තමයි ශාන්තිය කියන්නේ. ඒ තමයි උපේක්ෂාව කියන්නේ. ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙනවා ඒක. උගදෙන කියනවා නෑ නෑ වහාම විනිශ්චය කරගෙන ඔබේ බලපොළුවන් කාර්කම් පෙන්නන්න විනිශ්චය නොගන්න තියෙන හැකියාව තමයි අධිකාරී බලය. ඒ තමයි විධායක ශක්තිය කියන්නේ. ඉතින් විශ්ය නොකර ඉන්න. ඒක තමයි ස්වභාවික කියන්නේ. සබහා ධර්මයට අපි ගියා නම් සබහා ධර්ම අපි අරසා කරනවා. අනේ එදාට බේනවා සරුවත්යන් ආංශයේ මේ කියන විඥානය. පහිනා විඥානේ පැනලා විනිශ්චය කරන්න හදන ගතිය නෑ පොඩ්ඩක් පැත්තකට ඉන්න. පැහෙන්න එපා. පහිනම් කියන්නේ පැහෙන්න එපයි කියන එක. ඊට මොකුත් වෙන්නේ කරන්න බෑ. කරන්න බෑ කියන්නේ අපි අර අන්ධහර පාලා තියෙන දේවල් දිහා බලනකොට අයියා වෙන්න හදන කමේ දිහා බලනකොට අපිට පේන්නේ ඒක විනිශ්චය කරන්න පුළුවන් වෙලෙදි විනිශ්චය නොකර සිටීම යුතුයකම් පැහැරීමක්. එහෙම නැත්නම් බය ආදු ගතියක්. එහෙම නැත්නම් සරුවඥ නැහැ. තථාගත නැහැයි කියලා. මොකද සරුවඥාන්ස කියන්නේ සරුවඥකම තියාගෙන නොපෙන්න ඉන්නේ. අපේ ලොකු සාංශකේ සීළු ගුණ වඩලා හැම ගුණයක්ම ඇති කරගෙන ගුණේ ප්‍රකාශ නොකර ඉන්නේ කියලා. කාටවත් පෙන්වන්න දෙන්නේ නැහැ. ගුණ හැම එකක්ම බලන්න. හැම භාෂාවෙම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. නමුත් ඒ වුණාට ඒ අන්ධහර පාණ්ඩ යන්න එපා. අනුන්ගේ ගුණ මකන්නත් එපා තමයි ෂට වෙන්නත් එපා. එතකොට තමයි ශාසනයක් ඉදිරියට වැඩෙන්නේ. එතකොට මේ පුද්ගලයාත් ඇත්තටම පැවිද්දෙක් ශ්‍රමණයෙක් කියන නමට ගැලපෙනවා. සමාජේ නම් කියාවේ සත පහකට වැඩක් ඇති මිනිස්සු නෙමෙයි මොනම දෙයක්වත් තීන්දුව කරන පස්සට ගහනවා කිය. නමුත් මේ මිනිස්සු හැමදේම අවදියෙන් ගත කරන්නේ. ඒකට විඥාණයට පක්ෂග්‍රාහී තීන්දුව ගන්න දෙන්නේ නැහැ. මානසිකාරය යෝනිසමනසිකාට බාටල යා මුල ඉඳලම දාන්න. ගන්න නිසා ඇඟිලි ගහන්න නැතුව ඉනවා. නමුත් මේක භාවනා නොකර ගන්න බෑ. භාවනා කරලත් එක රැකින් ගන්න බෑ. අපි ඉන්නේ අපි ඉන්නේ ප්‍රවාහයේ අපි ඉන්නේ ඒ ප්‍රතිපදාවේ එනිස හැම වෙලාවෙම ජයපරාජය දෙකටම සමහිත ඇති කිරීමෙන් මේ විඥාණය ප්‍රහීන කිරීමේ කටයුත්තේදී ලැජ්ජ ගතියක් එනවා තමයි නීරස ගතියක් එනවා තමයි ඒකාකාරී ගතියක් එනවා තමයි නිදිමතක් එනවා තමයි පරාජිත ගතියක් එනවා තමයි නමුත් සරුවචනාංශය ආදාසට අරගෙන අපි යන්නේ බුද්ධ ශාසනයකනේ අපි යන්නේ බුදුහාමර එහෙම ප්‍රකාශ කරපු නැති යුගයක නම් අපි වගේ කෙනෙකුට මොකක්ද ඇති තැන කියලා හිතන සමාජයේ බුදු කෙනෙක් මේක ප්‍රකාශ කරපු නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ මොකද්දෝ නෛර්යානික ශක්තියක් තියෙනවා. ඉතින් ඒක සමාජයෙන් ලැබෙන දෙයක්ද තමන් විසින් ඇති කරගත යුතු දෙයක්ද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් අපි උත්සාහ කරන්නේ සමුයක් වශයෙන් ඉඳගෙන අපි මධ්‍යස්ථ අදහසක් ඇති කරගෙන ශක්ති ප්‍රමාණෙන් ඒකට කටයුතු කිරීම හැබැයි කටයුතු නොකිරීමම තමයි. නොකර සිටීම තමයි. ඒ නිසා මේ විඥානයේ තේරුම් ගන්න නැතුව විඥානය උපරුජ්ජනය කරන්න බෑ. ඒ නිසා විඥානය හොඳට තේරුම් අරගෙන ඒක බොහොම ආහාර ධර්මයක්. නමුත් යා නිෂේධනය කරනකම් මූල ප්‍රභාවයට නිකන් අඩු බස්ස ගන්නවා විස මරා ගන්නකම් කටයුත්ත මරණයට ඉස්සලා කෙරුවොත් එයාට ප්‍රශ්නයක් එන්නේ නැහැ මරණය මැත්තේ තථාගතයන් වහන්සේ වෙයිද නොවේද කියලා අන්නේදී අග්ගිවච්ඡක තහ බාමන බුදුහාමරන් ඇහුවා වගේ තමන්ගෙම තමන් අහලා මේ ජීවත් වෙන මේ සීමිත කාලය තුල රූප වේදනා සංඥා සංකාර විතරක් නෙවෙයි ඒ විනිශ්චය කරන විජානනය කරන වෙන්කොට ආණ්ඩු කරන මේ විඥාණය චිත්තක්ෂණ වශයෙන් හෝ නිෂේධන කරගැනීමේ ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා